ඉරිදා සංග්‍රහය සමාවිත ගීතේ මధుර අර්ථ සහ රසභාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර කලාත්මක රසාත්මක අර්ථාන්විත ගීතයක චමත්කාරය මෙසේ විඳගනිමු බුදුරජාණන් වහන්සේ විවිධ නම් වලින් හඳුන්වනවා මහා කාරුණික මහා ප්‍රඥාවන්ත යන යෙදුම් වගේම ඉතිපිසෝ ගාථාවේ තියෙන යෙදුම් විවිධාකාර වූ යෙදුම් මේ පర్యాయ පද අට දීපදුත්තම කියලා නමකුත් තිබෙනවා දෙපයින් ගමන් කළ අයගේ ශ්‍රේෂ්ඨ උත්තරීතර පුරුෂයා බුදුන් වහන්සේ ද්විපදෝත්තම යනුවෙන් පාළි නිගණ්ඩුවේද මෙය සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණලා පස්වග මහණොන්ට ධම්මචක්ක පවත්තන සූත්‍රය දේශනා කොට ඊට පස්සේ මේ පස් නම ඇතුළු ධර්ම දූත කණ්ඩායමක් සැකසෙනවා. ඔවුන්ට දේශනා කරන්නේ චරත භික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය යනුවෙන් හේතුව ලෝකයේ සැරිසරලා ගමින් ගම දොරින් දොර ගොහිල්ලා මේ සම්‍යක් දර්ශනය පවසලා මිත්‍යා අන්ධකාරයේ මෝහයෙන් ද්වේෂයෙන් රාගයෙන් එළියට ගන්නට උදව් කරන්නයි කියලා බුදුන් වහන්සේ ඉල්ලීමක් කළා. ඒ අනුවයි ඒ ධර්ම දූත කණ්ඩායම පිටත් වී ගියේ දෙපයින්. එය අර්ථාන්විත ගමන. බුදුන් වහන්සේ කෙරෙහි උපහාස අපහාස බුද්ධ කාලයේත් ඇති වුණා. දැනුත් කරනවා. අනාගතයේදීත් කරයි. ඒත් බුදු ධර්මය පවතිනවා. බුදුන් වහන්සේ පවතිනවා. අනිකුත් ආගම් වල ඇත්තන්ටද මේ ආගම් වක්තෘවරුන්ටද අපහාස උපහාස කිරීම ඊටම වැදගත් නොවන කටයුත්තක් හැටියට පහත් අශ්ලීල ක්‍රියාවක් හැටියටයි සැලකෙන්නේ. අද අප ජීවත් වෙන යුගයේදී හරියට විකෘතිතා ඇති වෙනවා. ඒ අතර මනහර අර්ථවත් රසවත් ගීතයක් අප ඇසුවා ගුවන් විදුලියේ දශක කීපයකට පෙර මේ ගීතය රචනා කළේ ආචාර්ය අජන්තා රණසිංහ. ඌ අප අතර නෑ. අමරදේවයන් ද අපාතර නැහැ. ගීතය පවතිනවා. මහාචාර්ය සනත් නන්දසිරි තනුව යෙදු මහාචාර්ය සනත් නන්දසිරි සහ ආචාර්ය අමරදේවයන් එක්ව ගැයූ කදිම ගීයක් මේ. Thank you. සච්චිදානන්දන මහා කාරුණික සිරසවන්දන සීල ගුණෝපිත අනුපමේ වූ එවන් නාමයට নমස්කාර වේවා নমස්කාර වේ පිටු මාලාවෝ මොහඳුර සිඳ බිඳ තිමිර පටල බිඳ භවගයේ විහිදෙන යාමේ සෞමේ දෙවාරත් මහා ඥානයට নমস্কার වේවා নমস্কার වේවා ජගදානන්දන මහා කාරුණික තිරසවන්දන සීල ගුණෝපිත අනුපමේය එවන් නාමයක নমස්කාර වේවා নমස්කාර දහා සරණ වඳු දයා සමුදාවෝ කලා වශයෙන් සඳ විවා අග්නි කඳ පුදා ප්‍රණාමය පාමණ්ඩලේ පාරමි පූජිත විපුල වීරයට নমස්කාර වේවා নমස්කාර ජගදානන්දන මහා කාරුණික තිරසවන්දන සීල ගුණෝපිත අනුපමේය වූ එවන් නාමයට නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර මානව සම්බන්ධතා අතුරින් වඩාත්ම ප්‍රබල වූ සුන්දර වූ සම්බන්ධතාව වන්නේ ස්ත්‍රී පුරුෂ ප්‍රේමයයි. එය සරල සුන්දරසේ පෙනෙන තරමටම සංකීර්ණද වනවා. කවීන්ට එදා පටන්ම සිය කවියට විවිධ වේශයෙන් ප්‍රේමය වස්තු විශේෂ කොට ගන්නට හැකි වී තිබෙන්නේ එනිසයි. අනිර්වචනීය වූ ප්‍රේමය පිළිබඳ සංයෝග වියෝග කල්පනා සංකීර්ණය රස නුසුන් කොට කවියට නගන රචනයක් අපූර්ව වනවා. ආදරය පිළිබඳ ගැයුණු ගීත දහස් සංඛ්‍යාතයි. ඩෝල්ටන් අල්විස් කවියා ගීපද රචකයා ගුවන් විදුලියේ සේවය කළ සෝමරත්න පෙරේරා මේ සංගීත කරුවාට ගායකයාට ගීයක් ලියුවා. ඔහු ගීත කීපයයි ගායලා තියෙනවා. එම ගීත අතරින් අප ඉරිදා සංග්‍රහයට තෝරගන්නවා මේ ප්‍රේම ගීතය. සෝමරත්න පෙරේරා මහාද සැලෙනා වෙලාවේ නයන කඳුලේ ගිලියන්නේ කාටදෝ තාරකා අත් අකුරු වාගේ මාලියුවේ පෙම්පතේ තාරකා අත් අකුරු වාගේ මාලියුවේ පෙම්පතේ සුත් කලාවේ ලසඳ බලනා වෙලාවේ මහද සැලෙනා වෙලාවේ නයන කඳුලේ ගීලියන්නේ කාටදෝ वा සඳ බලනා වෙලාවේ මහද සැලෙනා වෙලාවේ ලසඳ බලනා වෙලාවේ මහද සැලෙනා වෙලාවේ ස්වර්ණශ්‍රී මණ්ඩාර මේ නාමය ශ්‍රී නාමයක් රජරට ප්‍රාදේශීය ගුවන්විදුලි සේවාව ඇති වුණාට පස්සේ එහි කටයුතු කළ තාම වැදගත් ප්‍රබල sannivedakayin අතර ඔහු සිටියා. ඔහු ලියූ ගීත අතර අපට හමු වෙන ලස්සන ගීතයක්, සුන්දර ගීතයක්. මේ ළමාගේ ගණේ ලා සැලකෙනවා. අමරදේවයන් සංගීතවත් කළ මේ ගීතය ගායනා කළේ විශාරද නීලා වික්‍රමසිංහ සහ පිරිසක්. ඔබට මතකද මේ ගීතය? ඒ ගීතයේ තියෙන රූපකිතා වැදගත්. වැහි වැටිලා, බිම්මල් පිපිලා, සුදු මුතු කුඩ වගේ. ඒ අතරින් යන්නේ කවුරුද? කඩියෙක්. අපි බලමු මේ ගීතයේ රසහව. Thank you. පොත දිස දාලා වැඩි පොත රැකිලා සිම්මල් පිටිලා සුදු පාටට මුතු කුඩ ඉහලාලා සුදු පාටට මුතු කුඩ දිග දාලා වගේ සුදු මුතු කුඩ යට පිනි පාවඩ පිට කඩියෙක් යනවා රජෙක් වගේ කඩියෙක් යනවා රජෙක් වගේ දැඩි කුද වෙතිලා විම්මල් පිටිලා සුදු පාටට මුතු කුඩ ඉහලාලා සුදු පාටට මුතු කුඩ ඉහලාලා දැඩි පොද වැටිලා විම්මල් පිටිලා සුදු පාටට මුතු කුඩ ඉහලාලා සුදු පාටට මුතු කුඩ ඉහලාලා කඩියට යන්නට පාර තියෙනකොට කඩියට ඉන්නට ගියක් තියෙනකොට කඩියට කන්න කෑම පියනකොට ඌනම් මේ ලොව රජෙක් වගේ ඌනම් මේ ලොව රජෙක් වගේ දෙහි පොද රෙටිලා විම්මල් සිසිලා සුදු පාටට මුතු කුඩ ඉහලාලා සුදු පාටට මුතු කුඩ ඉහලාලා දෙහි පොද රෙටිලා විම්මල් සිසිලා සුදු පාටට මුතු කුඩ ඉහලාලා සිතට මුතු කුඩ විහලාලා කවියා සෑම විටම උත්සාහ දරන්නේ හදවත හා සමීප වන්නටයි. හදවත හා සමීප වන්නට උත්සාහ කරන කවියා ඒ හදවත තුළට දර්ශනයක් ඇතුල් කරන්නට ක්‍රියා කරනවා 18 වැනි සතවර්ෂයේ ජීවත් වූ නෝනිස් නම් ජර්මන් පඬිවරයා ශ්‍රේෂ්ඨ කවියෙක් ඔහුගේ අදහසක් තමයි තර්ක විතර්ක වලින් ඇතිවන්නා වූ තුවාල සුව කිරීමේ පුදුම අන්දමේ බලවේගයක් කවියට තිබෙන බව අපේ රට පිළිබඳව හැඟීම් දනවන ජන මනස පුබුදු කරවන ගීත රාශියක් පවතිනවා ගුවන් විදුලියේ. මේ ගීතය ගාඩ රීතියකින් ලියවුනේ හුදු සිංහල වචනම නොවේ සංස්කෘත තත්සම වචන යොදනවා. මේ ගීතය පී දස්තන්ද සිල්වා විශාරද සංගීතවේදියාගේ තනුවෙන් අලංකෘතයි. ගීතය ගායනා කළේ ගුවන් විදුලියට ආචාර්ය දයාරත්න රණතුංග සහ මහාචාර්ය අමරා රණතුංගයි. මේ එම ගීතයයි. තල් ලංකා දරණී

කළු මිනි ගංගා මහවැලි කැලණි කළු මිනි ගංගා කරන තදා පූජා තමනුල පෙරතෙල් දසදස විතුරන් තමනුල පෙරතෙල් දසදස විතුරන් සුධා දවල සෝ

ගතිතාවෝ දීන දීන ගතිතාවෝ ඉරිදා සංග්‍රහය සාර්ථක කරගන්නට නාද ශික්ෂණයෙන් දායක වූවා දමයන්ති කොළඹගේ ශ්‍රී ලංකා ගුවන්විදුලිය සංස්ථාවේ ස්වදේශීය සේවයට ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය කළ ෆර්නි රෝෂිනි ඉරිදා සංග්‍රහය පිළිබඳව ඔබේ අදහස් යෝජනා චෝදනා අපට ලියා එවන්න මෙන්න මේ ලිපිනයට නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7 නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7 අද සුපුරුදු පරිදි ඉරිදා සංග්‍රහය වැඩසටහන ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර වෙලාව පෙරවරු 9 පසු විනාඩි 30යි මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි